නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ ප්‍රයුදුපකාර දේශනාවල අවසාන දේශනාවද කරන්නේ ඔයාලා තව දවස් තුනකින් පැවිදි වෙන නිසා අදින් දේශනාව ඉවර වෙනවා. අපි පැවිද්ද තුල තියෙන වටිනාකම ගැන මේ මම හිතන්නේ අද 33 වෙනි අපි වෙනමම කරපු දේශන හැටියට 33 නැත්නම් ඊට කලින් අපි වැඩසටහන් වලදී ගොඩාක් කරා. ඒ හැම එකදීම ගොඩාක් කාරණා පැහැදිලි කරා ධර්ම කරුණු ඊළඟට පැවිද්දේ තියෙන වටිනාකම පැවිද්දේ ගුණවත් භාවය, සත්පුරුෂ භාවය ඒ කාරණා හැම එකක්ම පැහැදිලි කරා. ඊළඟට අපි දැනගන්න ඕන පැවිද්දේ වටිනාකම. පැවිද්දේ තියෙන ඒ කියන්නේ ලෝකයට අනුව පැවිද්දේ තියෙන වටිනාකම. දේශනාවක් කියනවා මතක නැහැ හරියටම කොතනද තියෙන්නේ කියලා. සංයුත්නිකය වගේ මතක. මේ ලෝකේ දුෂ්කර දුක්කර සූත්‍රය. දුෂ්කරම දේ මොකද්ද කියලා අහනවා. දුෂ්කරම දේ තමයි පැවිදි වෙන එක. මේ ලෝකේ කරන්න පුළුවන් දුෂ්කරම කාරණාව පැවිදි වෙන එක. එතකොට එහෙනම් මේ ලෝකයේ මිනිසෙකුට කළ හැකි දුෂ්කර කාරණාවක් කිරීමට තමයි ඔයාලා යොමු වෙන්නේ. ඒ නිසා ඒක හොඳට තේරුම් ගන්නට ඕනේ. වෙන කියන්නේ තව අංගුත්තර නිකායේ දුකයි පාටි සූත්‍රයක් තියෙනවා. දුෂ්කර කරුණු දෙකක් හැටියට එකෙන් වඩා දුෂ්කර එකක් හැටියටයි දුෂ්කර කාරණා දෙකෙන් පළවෙනි කාරණාව මිනිස්සෙකුට ගිහි කෙනෙකුට තමන්ගේ වස්තුන් අතහැරෙන්න නැත්නම් දන් දෙන්න දන් දෙනවා කියන කාරණා දුෂ්කර කාරණාවක් කියලා. ඒ කියන්නේ අවංක චේතනාවෙන් අතහරිනවා කියන්නේ. අනිත් දුෂ්කර කාරණාව තමයි ගිහිගේ අතහරිනවා කියන එක. මේකෙන් වඩාත්ම දුෂ්කරම කාරණාව තමයි ගිහි ගියත හරනවා කියන එක. එතකොට එහෙනම් දුෂ්කර කාරණාවක් තමයි ඔයාලා කරන්න යන්නේ. ලෝකේ අනිත් අය කරන්නේ නැති ලෝකේ කාමයක් හොයද්දි කාමයේ ඔස්සේ යන ලෝකේ කිසිම සංවරයක් නැතුව වින්දනයක් ඔස්සේ යන ආධ්‍යාත්මික හිත দমনය කර ගැනීමක් නැතුව අසත්පුරුෂකමක් පෝෂණය වෙන මෙන්න මේ ජීවිත අතරේ තරුණ ජීවිත තුල කාමය ගහන සමාජයක් තුල ඕන මොහොතක කාමයකට යන්න පුළුවන් ගතියක් ඇති තැනදී කාමයට ඕන තරම් විවෘත පරිසරයක් තියෙද්දී තරුණ ජීවිතයක් ඒකට පිටුපානවා කියන්නේ ඒකෙන් අයින් වෙන්න උත්සාහ කරනවා කියන්නේ ඒක ලෝකේ දුෂ්කර කාරණාවක් ඉතින් අන්නේ දුෂ්කර කාරණාව තමයි ඔයාලා තව දවස් 3කින් කරන්නේ. එතකොට එහෙනම් ලෝකය කියන කාරණාව එක්ක බලනකොට ලෝකේ සමාජයේ ඉන්න ශ්‍රේෂ්ඨ පිරිසක් වෙනවා. ඒ ලෝකයේ දුෂ්කර කාරණාවක් කරනවා කියන තැනදී. ඊළඟට විශේෂයෙන්ම තව කාරණාවක් තියෙනවා. ඒ පැවිද්ද ඔයාලා ගත කරන්න යොමු වෙන්නේ නිකම් පැවිදි වෙන තියෙන ආසාවට නෙමෙයි. සාමාන්‍යයෙන් පැවිද්දෙක් විතරක් දැකලා තියෙන පැවිදි වෙන තියෙන ආසාවට නෙමෙයි. පැවිද්දට යමු වෙන්නේ ධර්මය කියන කාරණාව එක. ඒ කියන්නේ අතීතයේ බුදුරජාණන් වහන්සේ ළඟ මහණ වුණේ ධර්මය අහලා ධර්මයට පැහැදිලා ධර්මයක පැවිද්දට යමු වෙන එක. එතකොට ඔයාලගේ ජීවිතය තුළ තියෙන්නේ ධර්මය අහලා ධර්මයේ එක්ක පැවිද්දට යොමු වෙන ගතියක්. ඉතින් ඒකත් එක්ක මේ පැවිදි ජීවිතයේ කිසිසේත් අසාර්ථක වෙන්න හේතුවක් වෙන්නේ නැහැ. ඊළඟට ඔයාලට උපකාර කරන්න, සමීපව උපකාර කරන්න, පැවිදි ජීවිතය ලස්සන කරගන්න, ධර්මය අවබෝධ කරගන්න මේ හැම එකටම සමීපව උපකාර කරන්න ගුරුවරු ඉන්නවා. කල්‍යාණ මිත්‍රයෙක් ඉන්නවා. එතකොට එහෙම දකිනකොට කිසි විදිහකින් අසරණ භාවයකටපත් වෙන්නේ නැහැ. ඊළඟට තමයි ගිහි ජීවිතය අතහැරියාට පස්සේ සම්පූර්ණයෙන්ම ජීවිතේ දැන් අපි ගිහි ජීවිතේ ඉන්නකොට අම්මා තාත්තා කියන දෙන්න තමයි අපේ බාරකාරය නැත්තම් අපි කටයුතු කරන්නේ ඒ දෙන්නට අනුව. නමුත් ගිහි ජීවිතය අතහැරියට පස්සේ බාරකාරය ඒ වගේම කටයුතු කරන්නේ ගුරුවරයාට අනුව. ගුරුවරයා තමයි බාරකාරයා. ශාසනානුකූලවත් බාරකාරයා, නීත්‍යානුකූලවත් බාරකාරයා. එතකොට ඒ නිසා හොඳට තේරුම් ගන්න ප්‍රවිද්දෙක් අපි ගොඩාක් මේ සාකච්ඡාවට කියව පැහැදිලි කරා. ගුරුවරයා බාරකාරය වෙනවා නම් ගුරුවරයාට අනුව තමයි සම්පූර්ණ හික්මීමක් ඇති වෙන්නේ ඒ පැවිද්ද තුලදී. ඊළඟට පැවිදි ජීවිතයේ දුෂ්කර කාරණා මොකද්ද කියලා අහනවා. පැවිද්දේ හිත්තලව වාසය කිරීම. පැවිදි ජීවිතය දුෂ්කරයි පැවිද්දේ හිත්තලව වාසය කරන්නේ. ඒකටත් මම උපකාර කරන කරුණු ගොඩාක් කිව්වා. පැවිද්දේ හිතලා වාස කරන විශේෂයෙන් මූලිකවම පැවිදි වෙච්ච මුල් සමයේ. ඒ කියන්නේ අඩුම මාස 6ක්වත් යනකම්. පැවිදි වෙච්ච මුල් සමයේ තමයි ගොඩාක් අමාරු. මුල් පැවිදි සමය හරියට ගත කරොත් ඊළඟට සාමාන්‍යයෙන් පැවිද්ද ධර්මයකුත් තියෙනවා නම් පැවිද්ද එපා වෙන කාරණාව එන්නේ නැහැ. ධර්මයකුත් තියෙනවා නම් මුල් සමය හොඳට ගත කරා නම් එතකොට අපි කාගෙන දත්මිති කාගෙන වීරියක් කරන්න දැඟලුවාට පැවිද්දේ මුල් සමයේදී දැන් අපි හිතමු මෙහිම යම් කිසි කෙනෙක් ඉන්නවා ගිහි කාලේ හොඳට වීරිය කරපු කෙනෙක්. ධර්මයේ ගැන ලොකු නුවණක් තියෙන කෙනෙක්. හැබැයි යා පැවිදි වෙලා ඒක කරලා හරියන්නේ නැහැ. අතීතේ නම් හරි. මොකද හේතුව අතීත ජීවිත අතීත කාලේදී වෙන මේ පැවිද්ද කියන්නේ මේ සූත්‍ර කරේ අතීතයේදී. ඒකෝට ඒ කාලෙත් කියන පැවිද්ද කිත්තලවා වාසය කිරීම දුෂ්කරයි. එතකොට එහෙනම් අද කාලේ වෙනකොට කාමයේ ගහන සමාජයක කාමයේ මුසු වෙන සමාජයක අපට බාහිර සම්බන්ධකම් තියෙන සමාජයක පැවිද්ද කියන්නේ මම අර හැම වෙලෙම කිව්වේ බාහිරත් එක්ක සම්බන්ධකම අඩු කරන්න කියලා අපේ මෙහි නුරුස්සන ගතියක් ආපු ගමන් අර පැත්තට කකුල යනවා. මෙහි නුරුස්සන ගතියක් ආව ගමන් අර පැත්තට කකුල යනවා. මොකද ඒකේ ආස්වාදය දකිනවා. එතකොට එවැනි කාලයක නම් දුෂ්කරයි කිය පැවිදි හිතන වාසය කිරීම මෙකල ගොඩාක් දුෂ්කරයි. බුදුරන් වහන්සේ ජීවමාන වැඩ සිටින සමයේ ධර්මයේ සජීවී කියන සමයේ රහතන් වහන්සේලා කල්යාණ මිත්‍රයන් ඉන්න සමයේ තමයි පැහැදිලි කරේ පැවිදි දිත්තල වාසය කිරීම දුෂ්කරයි කියලා. එතකොට එහෙනම් ඒ දුෂ්කරත්වයේ මගහරින්න උපකාර වෙන්න මම ඔයාලට ගොඩාක් අවවාද කරා. පළවෙනිම කාරණාව තමයි සාමූහිකත්වය, සමගිය, එකමුතු භාවය, එකතු වෙලා වැඩ කරන එක. අර කලින් භාවනා කරපු ධර්මතිකාගෙන වීර්ය කරපු හොඳවට ධර්ම ඉගෙන ගන්න ඔය කාරණාව අපි දැන් අපි එහෙම අත්දැකීමෙන් දැකලා තියෙනවා. ඒ කියන්නේ ධර්මයේ කියන කාරණාව නැතුව ලොකු වීරයක් කරපු අය හිටිය ඒ වීරිය දිගටම කරගන්න ගිහිල්ලා අන්තිමට මොකද වුනේ? පොඩි කාලෙකින් සමහර අවුරුදු දෙකක් තුනකින් පැවිද්ද නැති වෙලා නැති වෙලා ගියා. මොකද හේතුව? ඒක එක දිගට පවත්වාගෙන යන්න පුළුවන් දෙයක් නෙමෙයි. අපි ඉස්සල්ලාම පැවිද්දේ පන්නරයයි දැන් ඇති කරගන්න ඕනේ. ඒක තුල පිළිතලා ඒක පන්නරිය ආවට පස්සේ ඊළඟට සම්පූර්ණයෙන් රුකුලක් තියෙන ධර්මයක් එක. දැන් මේකෙන් කියන්නේ නැහැ භාවනා කරන්න එපා, ධර්මයේ හැසිරෙන්න එපා, ධර්ම ඉගෙන ගන්න එපා. එහෙම කියන්නේ නැහැ. මේකෙන් කියන්නේ ඒක පව අපි කරනකොට පිරිස එක්ක එකතු වෙලා කරන තරමට අපිට අර මේ මේ ශාසනයට තියෙන බැඳීම සමීප කරගන්න ඒක ලොකු රුකුලක් වෙනවා. අපිට ස්ථාවර වෙන්න ඒක ලොකු රුකුලක් වෙනවා. ඒ නිසා දැන් සාමාන්‍යයෙන් බුදුරජාණන් වහන්සේ අනිවාර්යෙන් අවුරුදු පහක් ගුරුවරයාට ඉන්න ඕන කියලා. හික්මුන් නැත්නම් ජීවිතාන්තය දක්වාම ඉන්න ඕන කියලා. ඒ විදිහට පණවන්නේ ඇයි? අර හික්මීම කියන කාරණාව. පැවිද්දේ පන්නරය ගන්න ඕන කියන කාරණාව. ධර්මයත් එක්ක පැවිද්දේ පන්නරය ගන්න ඕන කියන කාරණාව සම්පූර්ණයෙන් තියෙනවා නිසා. ඒක නිසා අපි උපරිම උපකාර කරනවා ඒ වගේම ඔයාලත් දැනගන්නට ඕන කිසිදු වෙලාවක ගුලි ගහෙන්නේ නැතුව පැත්තකට වෙන්නේ නැතුව පිරිස එක්ක එකතු වෙලාම ඒ සහයෝගයෙන්ම ඒ සමගියෙන්ම ඒ හිතවත් භාවයෙන්ම ඒ මිත්‍රශීලී භාවයෙන්ම මම හැම වෙලෙම කියන එකක් තමයි ධර්මයේ හැසිරෙනකොට මූණ ලස්සනයි ප්‍රියශීලී ඒක මම ගාථාවකින්ම කියන්නම් දෙවි කෙනෙක් ඇවිදලා අහනවා බුදුරන් වහන්සේගෙන් කැලේට වෙලා එක වෙලක් වළඳලා ඉන්න මේ භික්ෂුන් වහන්සේලා මොකද මෙච්චර ලස්සන කියලා අහනවා. ලස්සනයි. ඒතකොට හරි ලස්සනයි. හරි ප්‍රියශීලී මුණක් තියෙන. අතීතං නානුසෝචಂತಿ නප්ප ජප්පන්ති නාගතං පච්චුප්පන්නේන යාපෙන්ති තේන වන්නෝ පසීදති. අතීතය අනුව ශෝකයක් නෑ. අතීතං නානුසෝචಂತಿ. අනාගතේ පැතිරලක් නෑ. නප්ප ජප්පන්ති නාගතං. දැන් එදින කාරණාවේ කියපෙනවා. ඒකයි මෙච්චර වික්ෂුන් ලස්සන කියනවා. එතකොට එහෙනම් හොඳට තේරුම් ගන්න. භික්ෂුවකගේ ජීවිතය තුළ මූණ හරි ප්‍රියශීලී, හරි ප්‍රියමනාපයි, හරි ලස්සනයි, හරි සංවරයි. එතකොට ඒක වෙන්නේ ඇතුළත දියුණු වෙනකොට බාහිරට ඒක ප්‍රකට වෙනවා. ඒක තමයි ස්වභාවය. සාමාන්‍ය සමාධියක් වඩන කෙනෙකුගේ පවා ජීවිතය හරිම ලස්සනයි, හරිම සුන්දරයි. ධර්මයත් එක්ක ලබන සතුට තුළින් ලබන ජීවිතය හරිම සුන්දරයි. මේ ශාසනය තුළ තියෙන්නේ එපා වෙලා වද විදලා කලකිරලා අපි සමාජය දකින්න ඊළඟට මේ මේ හරි කටක් කන සප්පවිද්දක් නෙමෙයි. පැවිද්ද කියලා කියන්නේ සුන්දර, සැහැල්ලු, හිත හිතයිසි, ලිංගතු, ඊටාම සුහදශීලී දෙයක් තමයි පැවිද්ද කියලා කියන්නේ. එච්චර සතුටක්. අනිත් දෙයක නැති සතුටක් ජීවිතේ පැවිද්දක තියෙනවා. දැන් ඔබ ඔයාලා නිකමට හිතලා බලන්නේ අපි හිතමුකෝ මොනවා හරි ගෙදර ඉද්දි ප්‍රශ්නයක් ඇති වුණා කියලා. අපි ටිකක් හිත මේකන දියුණු කරගෙන යනකොට අර ප්‍රශ්නේ අපට දැනෙන ගතියේ යම් අඩුවක් තියෙනවනේ. අපි ඒකට කැප වෙන ගතියේ යම් අඩුවක් තියෙනවනේ අපි මේ මේ මේකත් එක්ක යනකොට. එතකොට අර වෙන්වීමත් එක්ක දැනෙන්නේ නැම නෙමෙයි. නමුත් යම් අඩුවක් තියෙනවා. එතකොට දැන් ඔන්න බලන්න කණ්ඩ හොයන්න ඕනේ. සල්ලි හොයන්න ඕනේ. ආගින දෙයක් හොයන්න ඕනේ. ඉන්න තැනක් හොයන්න ඕනේ. ඊළඟට ජීවත් වෙන ජීවත් වෙන්න අලුතු අනුමුතු වින්දනයක් ලබන දෙයක් හොයන්න ඕනේ. පැවිදි වුණාට පස්සේ වත් පිළිවෙත් තියෙනවා. ගුරුවරයාට උපස්ථාන කරන්න තියෙනවා. ආරණ්‍යයක් නිසා ආරණ්‍ය කටයුතු තියෙනවා. එතකොට මෙන්න මේවා එක්ක අපට කටයුත්තක් තියෙනවා ජීවිතේට. ජීවිතේට සම්පූර්ණයෙන් කැපවෙලා කරන්න. ඒ වගේම කිසිම විදිහකට බාහිර කාමයක් එක්ක ලබන සම්බන්ධයෙන් යුක්ත බැඳීම ඒක ඉක්ම වෙනවා. ගොරෝසු මට්ටමේ මේ කාරණාව ඉක්මනවා. එතකොට ඒකත් ඉක්ම වෙච්ච තැනදී කණ්ඩ හොයන්නත් නැත්තම් කිසි දෙයක් හොයන්නත් නැත්තම් හැබැයි වැඩ තියෙනවා. වැඩ නැතුනොත් අමාරුයි. මොනවා හරි වැඩක් තියෙනවා ජීවිතේට. උපරිම ශාසනයේම ශාසනයේ තුල ධර්ම මාර්ගය තුල සම්පූර්ණයෙන් වැඩේ හරියට වෙන්නේ හරියටම වෙන්නේ සේකත්වය ප්‍රෝතපන්න කෙනාටත් නෙමෙයි හරියටම ගත්තොත් අනාගාමී කෙනාගෙන් එහාට තමයි හොඳටම වෙන්නේ. එයාට අනාගාමී වෙච්ච කෙනෙකුට ඒ කෙනෙකුට කවුරුත් ඕනේ. කිසි කෙනෙක් ඕනේ. උපකාරයක් ඕනේ. ඊළඟට තැනක් ඕනේ. කිසිම දෙයක් ඕනේ. මැරෙනකන් මේ පළගම් බැඳගෙන වාඩි වෙලා වීඩියෝ ගන්න පුළුවන්. අනාගාමී කෙනෙක්. මොකද එයාට කිසි ප්‍රශ්නයක් නැහැ. අනිත් හැමෝටම අනාගාමී කෙනාටත් උපකාරය අවශ්‍යයි ධර්මාර්ගයේ නිවීම මම කියන්නේ අර සමාධි සැපය නිසා එයාට යම්කිසි සහනයක් තියෙනවා. එතකොට මෙන්න මේ කාරණාත් එක්ක බලනකොට පැවිද්දේ හිත්තලවා වාසය කරන්න මේ ශ්‍රමණත්වයේ කියන කාරණාව තුළදී අපට කරුණු ගොඩාක් කරන්න තියෙනවා. ඒ කාරණා අපි කරන්නට ඕන. හැම වෙලෙම දැන් ඇත්තටම ඔයාලගේ දැන් මම විවිධ දේවල් දැන් අපි ගැඹුරින් ධර්මයේ කතා කරන්නේ මම ගැඹුරින්ම ධර්මයේ කතා කරන්නේ ධර්මයේ පිළිබඳව සමාජයේ සහ ධර්මයේ කියලා හිතාගෙන ඉන්න කාරණාවේ තියෙන වැරැද්ද පෙන්නලා නිවරේ ධර්මයේ පෙන්නන්න. ඒක ඒකට තමයි ධර්මයේ කතා කරන්නේ. සහ ඒකට දාලා ප්‍රතිපදාව යන්නේ. නමුත් දැන් ඔයාලා තව දවස් තුනකින් ගිහියෝ නෙමෙයි. ඔයාලට ඕන දේවල් කරගෙන ධර්මයේ හැසිරෙන්න පුළුවන් කියන එකක් නැහැ. ඔයාලට දැන් ජීවිතේ පළවෙනිම කාරණාව තියෙන්නේ පැවිද්ද කියන කාරණාව. එතකොට ඒකේ හිත්තලවා වාසය කරන්න අවශ්‍ය වැඩපිළිවෙල මම ගොඩාක් පෙන්ලා දුන්නා. එතකොට අන්නේ වැඩපිළිවෙල දැන් අපිට වන්දනා කරන එක, වත් පිළිවෙච්චන එක. ධර්මයක් අපිට සූත්‍රයක් අහන්න මගහැරන කලින් ඔයාලට ඇත්තටම මම කරන සූත්‍රයක් අහන්න මගහැරනවා නම් මගහැරෙන්නේ මම ධම්විවිකේ කරපු එකක් හරි නැත්නම් එළියට ගිහිල්ලා මොකක් හරි සූත්‍රයක් කරොත් හැරෙන්නේ මම කරන සූත්‍රයක් මගේ හරන විදියක් නෙවෙයි. එක්ක මම මෙතන කරන්නේ නැත්නම් පදාන කරන නැත්නම් ස්ටුඩියෝ එතකොට එහෙනම් ඒ හැම එකකම සම්බන්ධ වෙනවා. එතකොට මම මම තුලින් සූත්‍රයක් ඉදිරිපත් කරන ධර්ම දේශනාවක් ඉදිරිපත් කරන අවස්ථාවක් ඔයාලට මගේ හැරෙන්න තියෙන ඊටාම කලාතුරකින්. එතකොට එහෙනම් ඔයාලගේ කාලය අපට මේක ඉගෙන ගන්න බැරි වුණානි කියලා ඒ වෙනුවෙන් කැප කරන්න කියලා වෙනම අවස්ථාවක් ඉදෙන්නේ නැහැ. දැන් අනිවාර්යෙන් දැන් පොඩි හාමුදුරුවෝ ඔයාලට හවසට මොන හරි කියලා දෙනවා. එතකොට දැන් අපි හිතමුකෝ මම දම්රිවි ගිහි දම්රිවිගේ හරි නැත්නම් වෙන කොහේ හරි කියලා බණක් කිව්වා කියලා. දැන් මම එදත් වල කිව්වේ සක්කෝ දවස් බණ අහන්න කියලා. එතකොට දැන් අනිවාර්යයෙන්ම හැමදාම පොඩි හඳුරෝ සූත්‍රයක් කියලා දෙනවනම් එතකොට ඒත් එක්ක අර දේශනාව අහනකොට ඒකත් ඒකත් වැඩේ ඉවරයි. ඒ ඒ දේශනාවත් ඇහෙනවා. ඉතින් ඒක නිසා විශේෂයෙන් මතක තියාගන්න ඔයාලට විශේෂයෙන් කියන්නේ අවශ්‍යතාවයක් වුණොත් ඒකට අනුව ඔයාලා කටයුතු කරන්න ඕනේ නැත්තේ නැහැ. නමුත් පැවිද්ද තුල කරන්න මම කියපු කාරණා එක්ක බලනකොට ඔයාලට විශේෂයෙන් Tamanට වෙනම කැප කරන්න ඕන දේවල් නැහැ. දේශනාවක් අහන්න කියලා හරි වෙනම කැප කරන් තියෙන වැඩක් තියෙද්දි ඒ කියන්නේ මොන හරි වත් පිළිවෙතක් තියෙද්දි සාමූහිකව කටයුතු කරද්දි එහෙම වෙනම කැප කරන දෙයක් නැහැ. දැන් ඔයාලා පාඩම් කරන්නේත් එකට නම් සජ්ජායනා කරන්නේත් එකට නම් වන්දනා කරන්නේත් එකට නම්. ඒතකොට මේ ඔක්කොමත් වෙනකොට කොළ කෑල්ලක ලියාගෙන පාඩම් කරන කාරණා ටික මතක් වෙන විදිහ මතක් වෙන බලනකොට අර සියල්ලක්ම සම්පූර්ණ වෙනවා. එහෙම කටයුතු කරොත් පැවිද්දී හිතලව වාසය කිරීම දුෂ්කර වෙන්නේ නැහැ. නැත්තම් ධර්මිති කාගෙන අපි කරන්න ගත්තොත් මම මේක තේරුම් ගන්න කොහොමද කරන්න ඕනේ මම මේක නිවන් දකින්න කොහොමද කරන්න ඕනේ මට මේ දෙක අන්න එහෙම කරන්න ගත්තාම ඒක වැඩෙන්නේ නැති වුණාම පැවිද්දත් එපා වෙනවා. අර අරක සතුටක් ආවත් පොඩි කාලයයි තියෙන්නේ. ඉතින් ඒක නිසා ඒක හොඳට තේරුම් ගන්න. ඒතකොට පැවිද්දේ හිතනවා වාසය කිරීම දුෂ්කරයි කරන පැවිදිච්ච කෙනා. පැවිද්දේ හිතනවා වාසය කරන කෙනා දුෂ්කර මොකක්ද අහනවා. පැවිද්දේ හිතනවා වාසය කරන කෙනා දුෂ්කර ධම්මයන් පටිපන්න. අන්න දැන් ඊළඟට පැවිද්දේ හිතනවා වාසය කරන්න යොමු වෙච්ච දැන් හරිනේ. පැවිද්දේ හිතනවා වාසය කරන්න පුළුවන්. අන්න ඊට පස්සේ ඔයාලා පැවිදි වෙන්නේ ධර්මයකට පැහැදීමෙන් නම් ධර්මයක් කියලා දෙන ගුරුවරයෙකුත් ඉන්නවනම් ධර්ම ඇසුරු කරන්න පිරිසකුත් ඉන්නවනම් දැන් ඒකකටම නම් යොමු වෙලා තියෙන්නේ දැන් පැවිදි හිතවල වාසය කරන කටයුතු ධර්මයට නිශ්චිත විදිහට නම් කටයුතු කරන්නේ එහෙනම් ධම්මාන්දම් පටිපදාව කියන කාරණාව නිෂ්ඵල වෙන්නේ නැහැ ඒ කාරණාවත් අමාරු වෙන්නේ නැහැ ඒ නිසා ඒක හොඳට තේරුම් ගන්න ධම්මාන්දම් පටිපන්න කාරණාවට කලින් ඔයාලගේ ජීවිතේ පැවිද්ද හිටලා වාසය කිරීම කියන එක එක වෙනකටම. ඒක හොඳට මතක තියාගන්න. ධම්මන්දම් පටිපදාව කියන එක නෙවෙයි පැවිද්ද හිටලා වාසය කිරීම. ඊට පස්සේ තමයි ධම්මන්දම් පටිපන්න බව කියන කාරණාව ගැන හිතන්නට ඕනේ. අපි ක්‍රමානුකූලව මේ ගැන බලන්නට ඕනේ නැත්නම් එහෙම ගොඩාක් අපි පැවිද්ද කියන කාරණාව හිතලා වාසය කරන්න බැන්නොත් එහෙම ධම්මන්දම් පටිපන්න බව ගොඩාක් ඇනහිටින්න පුළුවන්. ඉතින් ඒ නිසා ඒකත් හොඳට තේරුම් ගන්න. ඉතින් ඔයාලා කැමැත්තෙන්ම ධර්මය ඉගෙන ගන්නවා, කැමැත්තෙන්ම සූත්‍ර කටපාඩම් කරගන්නවා. ඉතින් ඒ විදිහට සුන්දරත්වයක් තියෙද්දි පැවිද්දේ හිතලා වාසය කරන්න යොමු වෙලා තියෙද්දි ධම්මානුදම් පටිපන්න භාවය අමාරු වෙන්නේ නැහැ. මම කිව්වා මම අද උදේට පොඩි කිව්වා ඔයාලට ඔයාලා පැවිදි පැවිදි වෙන්නේ අවංකවම. අවංකවම ශ්‍රද්ධාවෙන් යුක්තව ධර්මයක් අහලා මහාන වෙන්න. ධර්මයේ සුපිරිසිදුව කියලා දෙනවා. එතකොට ධර්මය සුපිරිසිදුව ඉගෙන ගනිද්දී ඒ පිළිබඳව හිතද්දී ඊළඟට අවංකවම ගුණවත් භාවයෙන් කටයුතු කරද්දී කවදාකවත් ජීවිතේ හිස් වෙන්නේ නැහැ. ඒ කියන්නේ සමනපර සමනපර නැති වෙන්නේ නැහැ. ශ්‍රමණපර නැති වෙන්නේ නැහැ. ඒක අනිවාර්යෙන් ස්වාක්ඛාත අකාලික ධර්මයේ, සම්දිත්තික අකාලික ධර්මයේ මනාකොට දේශනා කරපු ධර්ම ප්‍රතිඵලයක්. මම ඒකයි උදේ කිව්වේ අඩුම තරමේ ඔයාලා ඒ විදිහට ගුණවත් භාවය සහ ක්‍රමානුකූලව ඉගෙන ගනිමින් ඒ කටයුතු කරගෙන යනකොට අඩුම තරමේ සෝතාන් දත සූත්‍රයේ තියෙන විග්‍රහයට අනුව හරි ජීවිතේ හැදගන්නවා. ඒ කියන්නේ සුතය කියන කාරණාව නිරවුල් කර ගැනීමත් එක්ක සිහිමුලා වෙලා කල්රේ කරගත්තත් ඒකට ඒ ජීවිතේ හිස් ජීවිතයක් වෙන්නේ නැහැ. අඩුම තරමේ එහෙම හරි යමු වෙන්න පුළුවන්. ඒ නිසා ඒක හොඳට තේරුම් ගන්න. එතකොට එච්චර සුන්දර ජීවිතයක් තමයි ලැබෙන්නේ. එතකොට නම් ධම්මානුදම් පටිපන්න බවත් දුෂ්කර වෙන්නේ නැහැ ඒ කාරණාවත් එක්ක බලනකොට. ධම්මානුදම් පටිපන්න කෙනේ කොච්චර කාලයක් යනවද අහනවා අරහත්ත්වයටපත් වෙනවා. නචිරස්සංගේ බොහෝ කාලයක් යන්නේ කියනවා. අන්න ධම්මානුදම් පටිපන්න මම කියන්නේ ධම්මානුදම් පටිපන්න වෙනව නම් ඊළඟට නචිරස්සංගේ බොහෝ කාලයක් යන්නේ. එතකොට එහෙනම් බලන්න මේ ලෝකේ ඇත්තටම මම සතුටින් කියන්නේ මේ ලෝකයේ යම් කිසි කෙනෙක් පැවිදි වෙනවාද අතීතයේ යමෙක් පැවිදි වුණාද ධර්මය අහලා සද්ධාවෙන් සතුටෙන් නිවැරදිව හික්මන ගුරුවරයෙක් යටතේ අතීතයේ යමෙක් පැවිදි වුණාද අන්නේ පැවිද්ද මේ යුගය වලට ලැබෙනවා ඉතින් ඒ නිසා ඔයාලට එකකින් අනිවාර්යෙන් කිසිදු විදියකින් හැම වෙලෙම හිතා ගන්න ස්වාමීන් වහන්සේ කියන දේයින් පිට මොකුත් කරන්නේ නැහැ කියලා. එහෙම හිතාගත්තොත් ඔයාලගේ ජීවිතේට කවදාවත් වරදින්නේ නැහැ. මොකද ඔයාලට මම සැරපරුස නැහැ. මම සැරින් කතා කරන්නේ වැරද්දක් තිබ්බොත් කියනවා. හැබැයි සැරින් කතා කරන්නේ. ඒතර ඔයාලට ඕන්ලාවක් මට කතා කරන්න පුළුවන්. ඕන්ලාවක් කියන්න පුළුවන්. මේ ලෝකයේ දැන් ධර්මය අහන විදේශීය දේශීය අනිත් ඔක්කොටම වඩා අවස්ථාවක් ඔයාලට තියෙනවා. ඉතින් ඒ නිසා අන්න එකෙන් සන්තෝෂයටපත් වෙන්න පුළුවන්. එතකොට එහෙනම් හොඳට තේරුම් ගන්න. පැවිදි ජීවිතයේ කියන කාරණාව කටයුතු කරනකොට ඔයාලට කිසිම දුකක් හිතෙන්න හේතු වන කාරණාවක්. පැවිද්දටපත් වෙනකොට කිසිම අසහනයක් හිතෙන්න කාරණාවක් නෙමෙයි තියෙන්නේ. ඔයාලගේ ජීවිතයේ සම්පූර්ණයෙන්ම තියෙන්නේ. ලබා ගන්න පුළුවන් උපරිම සතුටක් ලබා ගන්න පුළුවන් කාරණාව. ඒක හිතුවොත් ඔයාලට කවදාවත් ඒ කියන්නේ පැවිදි වෙනකොට පීඩාවක් දුකක් අසහනයක් කියන්නේ නැහැ. ඊළඟට තව දේශනාවක තියෙනවා මට වදක දේව සද්දද මන්ද ඒ සූත්‍රයේ දෙවිවරු ගිහිගෙයින් නික්මිල යමෙක් මහාන වෙනකොට දෙවිවරු ප්‍රීති ഘോഷා පවත්වනවා සතුටු වෙනවා දැන් ඔයාලා දන්නවා අපි පිරිසුදු ධර්මයක් කතා කරනවා ගැඹුරු ධර්මයක් කතා කරනවා ඒතර පිරිසුදු ධර්මයක් ගැඹුරු ධර්මයක් කතා කරද්දී ඒ ධර්මය අහන්න අනිවාර්යයෙන්ම ධර්මයක් සමාජගත නොවිච්ච කාලයකදී දෙවිවරු ඒ ධර්මයක් අහන්න එනවා එතකොට එහෙම එද්දී ඒ දෙවිවරු ඒ ධර්මය වෙනුවෙන් මිහිම පිරිසක් මහණෙනවා කියනකොට කොච්චර සතුටුයි. එතකොට එහෙනම් ධර්මයේ ව්‍යාප්ත වෙනවා, ධර්මයේ ලෝකේ බබලනවා, ධර්මයේ කැපුවත් ජීවිතයක් ගත කරනවා කියලා දෙවිවරු ලොකු සතුටක් ඇති වෙනවා. අන්න බුදුරන් වහන්සේ දේශනාම් කරනවා. ගිහිගේ නික්මිල කවුරු හරි පැවිදි වෙනවා නම් එවෙලේ දෙවිවරු සාදුකාර දෙනවා කියනවා. දෙවිවරු ප්‍රීතිගෝසා පවත්වනවා කියනවා. දැන් බලන්න අපට නොපෙනෙන ලෝකේ පවා මේ පැවිද්ද කියන කාරණාව කොච්චර වටිනාකමක් හැටියට දකිනවා. දේවරු සාදුකාර දෙනවා. දේවරු ප්‍රීතිකෝසාව පවත්වනවා. ඊළඟට පැවිදි වෙලා හිට ධර්මයේ හැසිරෙන්න පටන් ගන්නකොට ධර්මයේ ප්‍රායෝගික කරන අන්න යුද්ධ කරන්න යුද්ධයකට ලැහැත් වෙනවා කියලා කියනවා පැවිදි වෙන්න යනකොට. පැවිදි වෙලා ධර්මයේ හැසිරෙන්න පටන් ගන්නකොට. දැන් මේකෙදි කියන්නේ පැවිදිච්ච එකම තද සදිය මේ කරන්න කියලා. නමුත් ක්‍රමානුකූලව අපි කටයුතු කරනකොට අන්න යුද්ධ කරනවා කියනවා. දෙවිවරු ප්‍රීතිගෝසා පවත්වන යුද්ධ කරනවා කියනවා. ඊළඟට ධර්මය අවබෝධ කරාට පස්සේ නිවුණට පස්සේ කියනවා අන්න යුද යුද්ධ ජයග්‍රහණය කරා කියලා. මේ ලෝකේ බාහිර කෙනෙක් එක්ක යුද්ධ කරන එක ලොකු අමාරුවක් නෑ. තමන් අභියෝග රැස් කරගත්තා. හැබැයි අපේ ජීවිතයේ ආධ්‍යාත්මික යුද්ධ කරන එක ලේසි වැඩක් නෙමෙයි. මොකද ඒක හරියට පොඩි උපමාවක් මම කිව්වොත් පිහියකින් ඒ පිහිය කපනවා වගේ වැඩ. දැන් පිහියෙන් පුළුවන් ඒ පිහිය කපන්න. අමා කියන්නේ ඒ මොහක් හරි එක්ක වෙනම ස්වභාවයක් එන්න එනවනේ. පිහියකින් ඒ පිහිය කපන්න බෑ. ඒක අමාරු වැඩ. අපි දැන් යුද්ධ කරන්නේ මම කියලා ගත්ත කාරණාව එක්කමයි. එතකොට මේ යුද්ධයේ ලේසි එසේ මෙසේ යුද්ධයක් නෙමෙයි. අමාරුම යුද්ධයක්. ඉතින් අන්න ඒකට ඒ යුද්ධ කරන්න සූදානම් වෙනවා යුද්ධ කරනවා කියන කාරණාව තුලින් දෙවුරු පීතිගෝසන පවත්වනවා. ඉතින් මෙන්න මේ කාරණා තුලින් හොඳට හිතන්න සතුටු වෙන්න. පැවිද්ද කියන්නේ ඊටාම සුන්දර දෙයක්. ලෝකේ ලේසියෙන් කියන මම වුණත් ලේසියෙන් කියන අනුමත කරන්නේ නැහැ පැවිදි වෙන්න. අනුමත කරන්නේ නැහැ කියන්නේ අපින් ඇහුවට අපි අවසර දෙන්නේ නැහැ. මොකද හේතුව පැවිදි වෙන්න බාහිර කටයුතු දිනු වෙන්නට ඕනේ. පැවිදි වෙන්න ධර්මයේ නිරවුල් භාවයක් ධර්මයේ තුල යොමු වීමක් තියෙන්න ඕනේ. මේ හැම එකක්ම එක තමයි පැවිද්ද කියන කාර්යාංශය. ඉතින් ඒක නිසා දැන් මම පොඩි හාමුදුරු මහාන කරලා අවුරුදු 9කින් මේ මහාන කරන්නේ. ඒතර බලන්න මේ කොච්චර කාලයක්ද කියන්නේ. බොහෝ කට්ටිය ඇවිල්ලා ගියා මහාන. නමුත් මම මහාන කරේ නැහැ. එතකොට එහෙනම් ඔයාලට ඒ chance එක ලැබුණා ඉස්සරලා පිරිසක් හැටියට මහාන වෙනවා. කලින් පොඩි හාමුදුරු විතරයි මහාන කරේ. ඒතර වෙන කිසි කෙනෙක් නැහැ. එතකොට මේ හැම පැත්තක්ම බැලුවාම ඔයාලට ගොඩාක් සතුටු වෙන්න කාරණා තියෙනවා. ඉතින් මේ පැවිද්දේ වටිනාකම ගැන හොඳට හිතන්න හොඳට කල්පනා කරන්න. මේ වටිනාකම හිතුවොත් ඒ වටිනාකම කල්පනා කරොත් ඔයාලා යන්නේ දිනුම් කණුවක් ළඟට යන ජයග්‍රහණය කළා දිනුම් කණුවක් ළඟට යන සොල්දාදු වගේ පැවිද්දට යන. ඇයි? එච්චර සතුටක්. ඒ කියන්නේ ලෝකේ ලබන්න බැරි දුර්ලභම දේ. බ්‍රහ්ම ලෝකේ බ්‍රහ්මයන්ටත් බෑ. දෙව්ලෝකේ දෙවුරුන්ටත් බෑ. පැවිදි වෙන්නේ. විනය පිටකයේ තියෙනවා අර උපසම්පදා වෙනකොට නාගෝති කියලා අහනවනේ. මම මිනිස්සෙක්ද කියලා අහනවනේ. ඇයි ඒ මිනිස්සෙක්ද කියලා අහන්නේ? නාග ලෝකේ කියන්නේ විමත් නාගවරු ඒ කියන්නේ තිරසන් නාගයෝ නෙමෙයි සෙන්පති නාග නාගේ ඒ අය හැබැයි අසුර ලෝකේ. පැවිදි වෙන්න ඒ කියන්නේ පැවිද්දේ තියෙන වටිනාකම දැකලා මනුස්ස වේශයක් අරගෙන පැවිදි වුණා. ඊළඟට එයාට ඉන්න බැරි නිසා ඒ කියන්නේ දිගටම ඉන්න බැහැනේ. මට මතක නෑ හරියටම කාරණාව කොහොම හරි නාගවේශයක් නාගවේශය ආවට පස්සේ අහපව් බුදුරණවහන්සේ විල අනුදරනවා පැවිදි වෙන්න බෑ කියලා. මනුස්සය හැර අනිත් අයට. ඒතර බලන්න පැවිදි වෙන්න කැමැත්තක් තියෙනවා. ඒ හැම එකම තියෙනවා. නමුත් පැවිදි වෙන්න chance එකක් නෑ. පැවිද්ද තියෙන්නේ ශ්‍රමණත්වයේ තියෙන්නේ මනුස්ස ලෝක විතරයි. දිව්‍ය ලෝකෙත් නෑ. බ්‍රහ්ම ලෝකෙත් නෑ. හොඳට තේරුම් ගන්න. පැවිදි ජීවිතේ පැවිදි වුණොත් එහෙම එයාලා මනුස්සයන්ට වඩා ශ්‍රේෂ්ඨයි ලෝකේ. එයාලා දෙවියන්ට වඩා ශ්‍රේෂ්ඨයි. එයාලා බ්‍රහ්මයන්ට වඩා ශ්‍රේෂ්ඨයි. පැවිද්ද කියන ජීවිතේ දෙවියන්ට මිනිස්සුන්ට බ්‍රහ්මයන්ටත් වඩා ශ්‍රේෂ්ඨ ජීවිතේ. ඉතින් ඒ නිසා එවැනි ශ්‍රේෂ්ඨ ජීවිතයකට යනවා කියනකොට ලැබෙන්නට ඕන ඇත්තේ සතුටක්, ප්‍රීතියක්, අසාමාන්‍ය සතුටක්, ප්‍රීතියක්. ඔන්න අසාමාන්‍ය සතුට ප්‍රීතිය හිතේ තියෙනවා නම් පැවිදි වෙනකොටම අදිස්ථානයක් ඇති කරගත්තොත් මම පැවිදි ජීවිතේ කවද මම උදෙත් කිව්වා කවදාවත් මේ වස්ත්‍රය හැර වෙන වස්ත්‍රයකට මම යන්නේ නැහැ කියලා. අන්න කවදාවත් කිසිදු හේතුවක් මත මං කියන කටයුතු කරොත් එහෙම ගිහි ජීවිතයට යන්න හේතු වෙන්නේ නැහැ. හැබැයි ඒ විදිහටම කටයුතු කරන්න ඕනේ. තදියම තිබ්බා කියලා නිවන් දකින්න භාවනා කරන්න ඒවට දඟලන්න එපා. අපි ක්‍රමානුකූලව ඒ කාරණාව කරන්න ඕනේ. ඉතින් ඒ ටික මම ඔයාලට කිව්වේ පැවිදි ජීවිතේට යොමු වෙන තැනදී බය නැති ගැනීමක් ජීවිතේ එනවා නම් ඒ කාරණා ටික දුරු කරන්න උපකාරයක් හැටියටයි මම මේ කරුණු ටික පැහැදිලි කරන්න ඉදුනේ. ඒ වගේම ඒකට උපකාර වන මේ පැවිද්දේ වටිනාකම, සංඝයාගේ වටිනාකම, ශ්‍රමණයන්ගේ වටිනාකම තියෙන තේරී ගාථාවකුත් මම මේත් එක්ක පැහැදිලි කරනවා. රෝහිණී තේරී ගාථාව, රෝහිණී තෙරණිය තමයි මේක පැහැදිලි කරන්නේ තාත්තට කියන කාරණාවක් රෝහිණී කියන දුව තාත්තට කියන කාරණාවක් තමයි තියෙන්නේ. සමනාති හෝති ත්වං සයසි සමනාති පටිබුජ්ජසි සමනා සමනානමේව චිත්තේසි සමනී නූන භවිස්සසි දුවට කියන්නේ මොකද්ද කියන්නේ ඔයා ශ්‍රමණයන් ගැන කිය කියාමයි නින්දට යන්නේ ඒ වගේම ශ්‍රමණයන් ගැන කිය කියාමයි අවදිවන්නේ. ශ්‍රමණයන් ගැන කියමින්මයි නින්දට යන්නේ. ශ්‍රමණයන් ගැන කියමින්මයි අවදිවන්නේ. ශ්‍රමණයන්ගේ ගුණමයි කියන්නේ. ඇයි ඔයාට ශ්‍රමණියෙක්වත් වෙන්න ඕනද කියලා අහනවා. ඊළඟට තාත්තමයි කියන්නේ විපුලං අනනංච පානංච සමනානං පයච්චසී රෝහිණී දානි පුච්ඡාමි කේනතේ සමනාපිය දුවගෙන් අහන්නේ ඔයා ශ්‍රමණයන්ට බොහෝ දානමාන දෙනවා රෝහිණී දුවේ මම ඔයාගෙන් මේ අහන්නේ ඔයා ශ්‍රමණයන්ට ওই තරම් ආස කරන්නේ ශ්‍රමණයන්ට පැවිද්දන්ට ওই තරම් ප්‍රිය කරන්නේ ඊළඟට තාත්තම ආයකක් කියනවා අකම්ම කාම අලසා පරදත්තෝප ජීවිනෝ ආසං ආසං සුඛා සාදුකාමා කේනතේ සමනාපියා. ඒගොල්ලෝ මේ ශ්‍රමණයෝ කියන අය වැඩපලක් කරන්න හරි කම්මැලි, අලසයි. අනුන්ගෙන් දින දෙයමයි ජීවත් වෙන්නේ. අනුන්ගේ දෙයක්මයි බලාපොරොත්තු වෙන්නේ. හොඳ දේවල්මයි කැමති. ඉතින් එහෙම තියෙද්දී ඔයාට මේ ශ්‍රමණයන් ඔච්චර ප්‍රියුණේ නැහැ. බලන්න සමාජයේ දකින්න හැටි හොඳ දේටමයි කැමති. ඒ වගේම අනුන්ගෙන් ලැබෙන දේ එක්කමයි ජීවත් වෙන්නේ. අනුන්ගෙන් ලැබෙන එකක්. හරි කම්මැලි කර්මාන්තයක් මුකුත් කරන්නේ නැහැ. ඇයි ඔච්චර කැමති කියලා අහනවා. ඒ අවස්ථාවේදී දුව කියනවා තාත්තට "චිරස්සං වත මං තාත සමනානං පරිපුච්ඡසි තේසන්තේ චිත්ත ඉස්සාමි පඤ්ඤා සීල පරක්කම" තාත්තට කියන තාත්තේ ඔයා ශ්‍රමණයන් ගැන මගෙන් ඇහුවේ ගොඩ කාලෙකින්. මම දැන් ඔයාට කියන්නම් මේ ශ්‍රමණයන්ගේ ප්‍රඥාවත් සීලයත් වීරියක් ගැන මම කියලා දෙන්නම් කියලා ඔන්න කියලා දෙනවා. කම්ම කාමා අනලසා කම්ම සෙට්ටස්ස කාරකා රාගං දෝසං පජහන්ති තේන මේ සමනාපියා ඒ ශ්‍රමණයන් හරි කැමති මොකද මොන ක්‍රියාව කරන්නද නිවීම කරා යන ඒ ක්‍රියාව කරන්න හරි කැමති කර්මාන්තයට කැමති නෑ කර්මාන්තයට කැමති එතකොට ඒ කරන ක්‍රියාව මොකද? නිවීම කරා යන ක්‍රියාව. අනලසා, කම්මැලි නෑ. ඒ වගේම කම්මං සෙට්ටස්තකාරක. මොකද්ද කර්මාන්තය කරන්නේ? ලෝකේ ශේෂ්ඨම කර්මාන්තය තමයි කරන්නේ. ලෝකේ කරන ශේෂ්ඨම කර්මාන්තය. මොකද්ද? රාගං දෝසං පජහන්ති. රාග ද්වේෂය දුරු කරන එක. තේන මේ සමනාපිය. අන්නේ නිසයි මම මේ ශ්‍රමණයන්ට කැමති. ඊළඟට කියනවා තීනි පාපස්ස මූලානි දුහුනන්ති සුචිකාරිනෝ සබ්බ පාපං පහී නේසං තේන මේ සමනාපියා පිරිසුදු ජීවිතයක් තමයි ගත කරන්නේ. ඒ ශ්‍රමණයෝ තුන් පාප මූල දුරු කරලා තියෙනවා. රාග දේශ මොහ. අන්නේ ගොල්ලෝ සියලු පාපයන් ප්‍රහාණය කරමින් ඒ ශ්‍රමණවරු පිරිසිදු භාවයේ එක්කම සියලු පාපයන් ප්‍රහාණය කරලා යන්නේ. අන්නේ නිසායි මම මේ ශ්‍රමණයන්ට කැමති. කාය කම්මං සුචිනේසං වචී කම්මං චිතානිසං මනෝ කම්මං සුචිනේසං තේන මේ සමනාපිය. ඒ අය පිරිසිදු දේවල්මයි කයි ක්‍රියා කරන්නේ. ඔන්න මුදින තේරුම් ගන්න. ශ්‍රමණය පිරිසිදුවටමයි සුන්දරවටමයි කයි ක්‍රියා කරන්නේ. ඒ වගේ මේ ශ්‍රමණවරු වචන කතා කරන්නේ සුන්දර විදිහටමයි. පිරිසිදු දේවල්මයි වචන කතා කරන්නේ. ඒ කියන්නේ පිරිසිදු විදිහට හැම විදිහටම පිරිසිදුකමත් එක්කමයි කතා කරන්නේ. හිත රිදෙන්න මම ගොඩාක් කියලා තියෙනවා. හිත රිදෙන්න හිත ගැටෙන්න කතා කරන්නේ. ඒ වගේම තමයි මනෝකම්මං සුචින් නේසං. මනසින් හිතන්නේ පිරිසුදු දේවල්මයි. අන්නේ නිසායි මම ඒ ශ්‍රමණයන්ට කැමති කියනවා. විමලා සුක් සුක් විමලා සංක මුත්තවා සුද්ධා සන්තර බාහිරා පුන්නා සුඛේහි ධම්මේහි තේන මේ සමනාපිය. ඒ ශ්‍රමණයන් වහන්සේ ඇතුළත බාහිර ඒ ශ්‍රමණයන්ගේ සුද්ධයි පිරිසුදුයි. ඒ වගේම ඒ බාහිර ඇතුළත බාහිර ඇතුළතත් පිරිසුදුයි බාහිරත් පිරිසුදුයි. විමලා නිර්මලයි. හරියට පිරිසුදු සක්මුතු වගේ. ඒ වගේ හරිම නිර්මලයි. පුන්නා සුඛේහි අන්න සුදු කර්මයන් වලින් පිරීලා තියෙන්නේ සුදු කර්මයන් වලින්. කුසල් කර්මයන් වලින් පිරලා තියෙන්නේ. තේන මේ සමනෝපිය අනිසයි මං ඒ ශ්‍රමණ යන්න කැමති. ඊළඟට කියනවා බහුසුතා ධම්මදරා අරියා ධම්ම ජීවිනෝ අත්තන් ධම්මංච දේසෙන්ති තේන මේ සමනාපිය බහුසුතයි. ඒ ශ්‍රමණෝරු බහුසුතයි. ධර්මදරයි ධර්මයේ දරාගෙන ඉන්නේ. අරියා ධම්ම ජීවිනෝ උත්තම ධාර්මික ජීවිතයක් තියෙන. ඒ ශ්‍රමණයාගේ අත්තං ධම්මංච දේශෙන්ති. අර්ථයයි ධර්මයයි දේශනා කරන්නේ. අන්න ඒ නිසායි මම මේ ශ්‍රමණයන්ට කැමති. බහුසුතා ධම්මදරා අරියා ධම්ම ජීවිනෝ ඒකග්ග චිත්තා සතිමන්තෝ තේන මේ සමනෝපියා මම ඔයාලට නිතර කියනවා මෛත්‍රී හිතක් ඇති කරගන්න එක වටිනාකම. ජීවිතේ මෛත්‍රී තත්ියේදී හිත හරි සුන්දරයි. දැන් මේක පැහැදිලි කරනවා ඒ අය බහුශෘතයි ධර්මදරයි උත්තම ධාර්මික ජීවිතයක් තියෙන්නේ. ඒකග්ග සිතිත්තා සතිමන්තා. සතියෙන් යුක්ත එකක සිතක් තියෙන්නේ. තේන සමනාප තේන මේ සමනාපිය. මම ඒ නිසා අන්නේ ශ්‍රමණයන්ට කැමතියි. දූරංගමා සතිමන්තෝ මන්ත මහණී අනුද්දතෝ දුක්ඛසන්තං පජානಂತಿ තේන මේ සමනාපිය. ඒ වගේම දුර තැන්වල තමයි වාසය කරන්නේ. ඒ කියන්නේ මිනිස්සු ජනවාසී ශුන්‍ය තැන්වල. සතිමත් සතිමන්ත යුක්ත සිහියෙන් යුක්තයි කියන මන්ත බහණි අඩුවෙන් කතා කරන්නේ. අනුද්දත උද්දත නැහැ. උද්දච්ච භාවයක් නැහැ. උඩගු භාවයක් නැහැ. Taman කැපිලා පේන භාවයක් නැහැ. නිහතමානී දුක්ඛ සංසම් පජානන්ති. දුක අවසන් කිරීම දකිනවා. අන්න ඒ නිසා තමයි මම මේ ශ්‍රමණයන්ට කැමති කියනවා. යස්මා ගාමා පක්කමන්ති න විලෝකින්ති කිංචනං අනපෙක්ඛෝ ගච්ඡanti තේන මේ සමනෝපියා යම් කිසි ගමකින් නිකුත් ඉක්මලා යනවද ඒ කියන්නේ දැන් ඒ කාලේ චාරිකාවනේදී දැන් අර කුල දායකයන් කැලින්නේ කියලා කියනන්නේ යම් කිසි ගමකින් ඉක්මලා යනවද කිසි විදියකින් ආපසු හැරලා ඒ දිහා බලන්නේ නැහැ කිසි විදියකින් ආපසු හැරලා ඒ දිහා බලන්නේ නැහැ අපේක්ෂාවකින් තොරවයි ගමන් කරන්නේ අන්නේ නිසායි මම මේ ශ්‍රමණයන්ට කැමති දැන් මම ඔය බුදුරන් මගේ දවසක් දේශනාවලත් පැහැදිලි කරා. බුදුරන් වහන්සේ ගිහි ජීවිතය අතහැරි වමනේ දානවා වගේ. වමනියක් දාපු වමනියක් ආයේ කටට ගන්නේ නැහැ. මෙන්න මේ වගේ තමයි සැබෑම ශ්‍රමණ ජීවිතය කියලා කියන්නේ. නතේසං කොට්ටේ ඕපෙන්ති නකුම්භින් න කලෝපියං පරිනිත්ත පරිනිත්තත මේසාන මේසාන තේන මේ සමනෝපියා. ඒ ශ්‍රමණයන් පෙට්ටයන් වල දාගන්නේ නැහැ. හැලි වලන් වාසි දාගන්නේ නැහැ. මේ මලු වල හංගගන්නේ නැහැ. බත් මුත්‍තියක් මේ කාගරි ගෙදරකින් බත් චුට්ටක් ඉදුණොත් එහෙම අන්න ඒක විතරයි හොයාගෙන යන්නේ. කොහේ ගෙදරක බත් චුට්ටක් ඉදුණොත් ඒක හොයාගෙන යනවා එච්චරයි. අන්න ඒ නිසායි මම මේ ශ්‍රමණයන්ට ප්‍රිය. නතේන හිරඤ්ඤං ගණ්හන්ති නසුවන්නං නරූපියං පච්චුප්පන්නේන යාපෙන්ති තේන මේ සමනාපියා. මිල මුදල් හතරම් පිළිගන්නේ නැහැ. ඒ වෙලා ලැබෙන දෙයකින් විතරක් ජීවත් වෙනවා. පච්චුප්පන්න වර්තමානීය යැපෙනවා. පච්චුප්පන්නේ යැපෙනවා. අන්නේ නිසායි මම මේ ශ්‍රමණයන්ට හරි ප්‍රියයි. නානා කුලා පබ්බජිතා නානා ජනපදේ හිත අඤ්ඤ මඤ්ඤං පියා යන්ති තේන මේ සමනා පියා ඒ ශ්‍රමණයන් නොයෙක් කුලවලින් ඇවිදිලා නොයෙක් පළාත් වලින් ඇවිදිලායි මහණ වෙලා ඉන්නේ. නමුත් කිසි ભેදයක් නැතුව එකිනෙකනාට ප්‍රියශීලී යුක්තව අන්න මං කියව එක එකිනෙකනාට ප්‍රියශීලීන් යුක්තවයි වාසය කරන්නේ. කිසිම ભેදයක් නැහැ. කිසිම උද්දත භාවයක් නැහැ. එකිනෙකනාට කිසිදු ભેදයකින් තොරව ඊටාම ප්‍රියශීලීව වාසය කරනවා. ඒ නිසායි මම මේ ශ්‍රමණයන්ට කැමති. බලනකොට අනිවාර්යෙන් ශ්‍රමණ ජීවිතේ අන්‍යයන්ට තමන් ප්‍රියශීලී කෙනෙක් වෙනවා කියන හැඟීම ජීවිතේ තියෙන්න ඕන. ඊළඟට අත්හාය වතනෝ හෝති කුලේ ඥානාසි රෝහිණි සද්ධා බුද්ධේච ධම්මේච සංඝේච තිබ්බ ගාරෝ රෝහිණි දුවේ තාත්තා කියනවා. ඔයාගේ හිතේ තියෙනවා බුදුරජාණන් වහන්සේ ධර්මයේ සංගරත්නය ගැන තීව්‍ර ශ්‍රද්ධාවක් ලොකු ගෞරවයක් තියෙනවා ඒ සංගරත්නය ගැන. ඇත්තෙන්ම දුවේ ඔය අපේ පවුලට ඉපදීම බුද්ධම වාසන ආර්ථයක් කියන අත්තාය වතනෝ හෝති. කුලේ ඥානාසිරෝහි. අපේ කුලේ ඔයා ඉපදීම අපට බුද්ධම වාසනාව. ඒතර බලන්න එහෙනම් මම අර මේ ගොඩක් පැවිදිින්න ඔයාලගේ දීමා පියවරුන්ට මම ගොඩාක් අවස්ථාවල කිව්වා මේ ලෝකේ කොච්චර ධනයකින් බලයකින් යම් කිසි කෙනෙක් හිටියත් ඒ පවුල වාසනාවන්ත පවුලක් වෙන්නේ නැහැ මොකද හේතුව ඒ ධනයෙන් බලයෙන් කවදාවත් වාසනාව ඇති කරන්න බෑ හැබැයි යම් කිසි කෙනෙක් පැවිදි වුණා නම් ශ්‍රමණයෙක් වුණා නම් ඒ ශ්‍රමණයෙක් වුණ කුලය ඒක පුදුම වාසනාවන්ත කුලයක් පුදුම වාසනාවන්ත පවුලක් මොකද හේතුව මුළු පවුලටම එකකින් උපකාරයක් ලැබෙනවා කිසි කෙනෙකුගේ ජීවිතේ චිත්ත පීඩාවක් වෙන්නේ නැහැ ඒ ශ්‍රමණවරු දැකීමෙන් තමන්ගේ දරුවා හෝ තමන්ගේ සහෝදරයා හෝ ඒ මොනවා හරි විදිහකට තමන්ගේ ඥාතියා හරි ඒ ශ්‍රමණයා දැකීමෙන් සිදුවෙන හිත නිවෙන එක. හිත සංසිඳෙන එක. ඒ නිසා කිසිදු ප්‍රශ්නයක් හිතට ඇති වෙන්නේ නැහැ. ඒතර මේ තාත්තා කියනවා රෝහිණී දුවේ ඔබ අපේ කුලේ ඉපදීම පුදුම වාසනාවක් කියනවා. තුවං හේතං පජානාසි පුඤ්ඤක්ඛෙත්තං අනුත්තරං අහම් පිච්චතේ සමනා පතිගන්හන්ති දක්ඛිනා පතිත්තිතෝ හෙත්ත යඤ්ඤෝ විපුලෝනෝ භවිෂ්‍යති. ඇත්තෙන්ම ඔයා හඳුනගෙන තියෙන්නේ අනුත්තර පිංකිත. අනුත්තර පිංකිතයි ඔබ දැනගෙන තියෙන්නේ. ත්වං හේතං පජානාසි පුඤ්ඤක්කෙත්තං අනුත්තර. අනුත්තර පිංකිත. ඒ ශ්‍රමණයන් වහන්සේලා අපේ දාන පිළිගන්නවා නම් අපට ඒ දාණයෙන් ලැබෙන්නේ මහත්ඵල මහානිසංස බවක්මයි. පතිත්තිතං හේත යඤ්ඤ විපුලෝන භවිෂ්‍යති. මහා විපුල භාවයක් ලැබෙන්නේ කියනවා. අපේ දාණය ඒ අය පිළිගන්නවා නම් සචේ මහයසි දුක්ඛස සචේතේ දුක්ඛමප්පියං උපේහි සරණං බුද්ධං ධම්මං සංඝං චිතාදිනං සමාධියාහි සීලානි තන්තේ අත්තාය හේහිති ඉතින් තාත්තා කියනවා ඉතින් තාත්තේ ඔයාට බාහ්‍ය දුක්ඛස දුකට බයක් තියෙනවා නම් ඒ වගේම දුකට අකමැති නම් උපේහි සරණම් බුද්ධං ධම්මං සංඝං ඒ තාදී වූ උත්තම වූ බුදුරයන් වහන්සේ ඒ වගේම ධර්ම රත් ධර්මය සංඝ රත්නය උපේහි සරණ සරණයට යමු වෙන්න ඒ සරණට යමු වෙන්න සමාධියේ සීලානි සීලේ සමාදන් වෙන්න නත් තන්තේ අත්තාහං ඔබට ඒ කාරණාව ගොඩාක් අර්ථයක් පිණිස පවතිනවා තාත්තා කියනවා උපේමි සරණං බුද්ධං ධම්මං සංඝං ච සාදිනං සමාදියාමි සීලානි ධම්මී අත්තාය හේහිති දුවට කියනවා මාත් ඒ අකම්පිත සිත් තියෙන බුදුරජාණන් වහන්සේවත් ධර්මයක් සංගයත් උපේමි සරණං උපේමි සරණ යනවා ඒ වගේම සමාදියාමි සීලානි සීලය සමාදන් වෙනවා ඒ වගේම මම මේ අර්ථයේ පිණිස එක මට පවතිවි කියලා කියනවා ඊළඟට අවසාන ගාථාව බ්‍රහ්ම බන්දු පුරේ ආසින් සෝ ඉදානම් ඉදානිම්හි බ්‍රාහ්මනෝ තේ විජ්ජෝ සොත්තියෝ චම්හි වේදගූ චම්හි නහාත කෝති මම් බ්‍රාහ්මණ කුලේ උපන් නිසා මට කිවි බ්‍රහ්ම බන්දු කියලා බ්‍රහ්ම බන්දු බ්‍රාහ්මණ කුලේ ඉපදුච්ච නිසා බ්‍රහ්ම බන්දු කියනවා නමුත් මං ඇත්තටම බ්‍රාහ්මණයෙක් උනේ දැන් දැන් තමයි මං බ්‍රාහ්මණයෙක් උනේ මං ත්‍රිවිද්‍යාව ලබා තේවිද්‍යා ත්‍රිවිද්‍යාව ලබා ගත්තා. ඒ වගේම යහපතටපත් වුණා. ධර්මයේ මුදුනටම පැමිණියා. පව සෝදලා දැම්මා. සියලුම දේවල් සෝදලා දැම්මා. ධර්මයේ පරතරටම ගියා කියලා රෝහිණී තිරණේ කියනවා. ඒතර බලන්න එහෙනම් පැවිද්ද කියන කාරණාවේ තියෙන සුන්දර භාවය පැවිද්දේ වටිනාකම කොච්චර වටිනාකමක් තියෙනවද? මෙන්න මේ පැවිද්දේ වටිනාකම අපේ ජීවිතේ ඇති වෙන්නේ. පළවෙනිම කාරණාව පැවිද්දේ ගුණවත් භාවය, සත්පුරුෂ භාවය. දැන් අතීතයේ පව මහා ප්‍රඥාව හැරුණකොට මහා ප්‍රඥාට ආයි මුකුත් වැඩ පිළිවෙල අවශ්‍ය නැහැ. අතීතයේ පව ওই සාමාන්‍ය ඵල සූත්‍ර ආදී දීඝනිකාය සීලඛණ්ඩ වගේ තියෙන හැම දේශනාවකම ගත්තාම වෙනමම ජීවන චර්යාවක් තියෙනවා. ඒ ජීවන චර්යාවත් එක තමයි සත්පුරුෂ භාවයක් ඇති වෙන්නේ. ඊළඟට අපි වත්තක් හන්දකේ වත්තක් හන්දකේ ආචාර්ය වත ආදී දේවල් ටික කරා. වත්තක් හන්දකේම කරා. ඒතර වත්තක් හන්දකේ වත් ටිකක් තියෙනවා ජීවිතේ මේ කටයුතු කරන්න. මම ඔයාලට පුන පුනා කිව්වා. අපට ඒවා කොච්චර අඩු වෙන තියෙන්නේ කියලා. අපට විදුලිය තියෙනවා. අපට වතුර තියෙනවා. අපට ටැප් කරපුවා තියෙනවා. අපට මේ හැම දෙයක්ම තියෙනවා. ඒතර අපට අපේ අපට වත් පිළිවෙත් වල ගොඩාක් අඩු දේවල් තියෙනවා. ආචාර්යාට උපස්ථාන කරන්න තියෙන වත් පිළිවෙත් තමයි අඩුයි තියෙන්නේ. ඒ හැම එකක්ම අඩුවෙන් තියෙනකොට අපට තියෙන්නේ ඇත්තටම හික්මෙන්න ඕන දේවල් අඩු වෙනවා. අපට අවශ්‍ය හික්මෙන්න ඕන දේවල් හරිනම් වැඩි වෙන්නයි ඕන නැත්තේ. ප්‍රඥාව ජීන වෙන්න හීන වෙන්න හික්මෙන්න ඕන දේවල් වැඩි වෙන්නයි ඕන නැත්තේ. එතකොට තමයි හැබෑවටම අර පැවිද්දේ පන්නරයක් ලැබෙන්නේ. ඒ නිසා තමයි අර ශ්‍රීලක්ඛන්ද වගේ හැම සූත්‍රකම වගේ මුල් ටිකේ තියෙන්නේ. මුලින් කරන වැඩ ටිකක් තියෙනවා. ඒ වැඩ කරලා ඉවර වෙලයි අතීතේ පවා භික්ෂුන් වහන්සේලා පැත්තට ලබන භාවනා කරන්න. මොකද හේතුව අර වැඩ ටිකත් එක නම් මෝරන්නේ. සද්ධාවේ මහා නිත්‍යයි. එතකොට ඒකත් එක ප්‍රධානම කාරණාවක් ආචාර්යයාගේ සම්බන්ධතාවය, ගුරුවරයාගේ සම්බන්ධතාවය. එතකොට ඒ කටයුතු එක්ක ජීවිතයේ ඉගෙනකොට හරිම සුන්දර ලස්සන ප්‍රවැත්මක් තියෙනවා. ඒ සුන්දර ලස්සන ප්‍රවැත්ම අපේ ජීවිතය ඇති වුණොත් එහෙම නමුත් ලැබුණු වාසනාව එක්ක බලනකොට මට ලැබුණු වාසනාවට වඩා වාසනාවකින් වල මහසෙයි. මගේ වෙනම හැකියාවක් තිබ්බ නිසා මම ධර්ම හොයාගෙන ගිහිල්ලා ධර්මයත් එක හිතලා ඒ පැත්තට යමු. නමුත් ඊට වඩා වාසනාවක් ඔයාලට තියෙනවා. හරිනම් ඔයාලා හිතන විදිය හරියට මේරුවොත් එහෙම මට සතුටු වෙන්න පුළුවන්. මට වඩා එහා දෙයක් කරන්න පුළුවන්. ඒ කියන්නේ දැන් මට සම්පූර්ණ සූත්‍ර පිටකේ පාඩන්නේ. සූත්‍ර ටික හොඳට පාඩම් කියනවනම් හොඳට ඕන කෙනෙකුට පාළි වික්තව විස්තර කරලා දෙන්න පුළුවන්. ඒ වගේම හොඳට ධර්මයක් කරුණක් කෙනෙකුට පැහැදිලි කරලා දෙන්න පුළුවන්. ඒ වගේම ලෝකයේ ශාසනයේ මේ කල්යාණ වැට කියන්නේ මෙච්චර කාලයක් සැබෑම ධර්මයත් එක්ක නොතිබුණු කල්යාණ වැටක් දිගට පවත්වාගෙන යන්න පුළුවන් නම් ඒ ආචාර්ය પરම්පරාවක් බොහෝ කාලයක් පවත්වාගෙන යන්න පුළුවන් නම් අන්න ඒකෙදි ඇත්තටම මම කැලේට වෙලා පැත්තකට වෙලා හිටපු කාරණාවට වඩා විශාල සතුටක් භුක්ති විඳින්න පුළුවන්. ඉතින් ඒ නිසා ඔයාලගේ ජීවිතයේ කිසි විදියකට දුකක්, තැවුලක්, පසුතැවීමක් ඇති නොකරගන්න ඕන තරම් කාරණා තියෙනවා. ඕන තරම් දේවල් තියෙනවා. අන්නේ කාරණා හිතුවොත් ඒවට යමුනොත් ඔයාලට කවදාවත් පැවිදි ජීවිතේ වරදින්නේ නැහැ. හොඳටම තේරුම් ගන්න. දැන් සිල් ඉල්ලලා ඉවරලා පැවිදි පැවිදි කරලා ඉවරලා මම ඊයේ කියලා දුන්නා. ආචාර ග්‍රහණය කරගත්තාම ආචාර්යවරයා හරි මං ආචාරයට පිළිගන්නවා කියලා කිව්වහම ඔයාලා එවෙලෙදි කියනවා හොඳයි ස්වාමීනි මම මේක හොඳටම කැමැති ඊටාම හොඳට කැමැත්තෙන් ගොඩාක් කැමැත්තෙන් පිළිගන්නවා එතකොට එහෙනම් එච්චර කැමැත්තකින් ගොඩාක් කැමැත්තකින් පිළිගන්නවා කියලා කියන්නේ කිසිදු විදියකින් එක වචනයකින්වත් ඔයාලට හොඳට මතක තියාගන්න ධර්මයක් තියෙද්දි ඒ හික්මීමක් තියෙද්දි දැන් ඒව නැතරම් ප්‍රශ්නයක් තියෙනවා මොකද හේතුව අපිට ඊට අදාළ විදිහට වෙන කටයුතු කරන්න කියනවා නම් එතනදී ප්‍රශ්නයක් තියෙනවා. එතකොට අපිට වෙන් වෙන්න වෙනවා. හැබැයි මේ හැම එකක්ම තියෙනවා නම් ආයේ ලෝකේ වටිනාම දේ හුදකලාවද ලෝකේ වටිනාම දේ කල්යාණ මිත්‍රයයි. ලෝකේ වටිනාම දේ කල්යාණ මිත්‍රයයි. ඉතින් ඒ නිසා ඒක හොඳට තේරුම් ගන්න. එහෙම දැන් ධර්මයක් නැති තැන අර කග්ගවිසාන සූත්‍රයේ තියෙනවා සූත්‍ර ගණනාවකම තියෙනවා. කල්යාණ මිත්‍රයෙක් ලැබුණොත් ඒ කල්යාණ මිත්‍රය එක්කම ඉන්න කියනවා. ඒකෙන් ශේෂ්ඨය ලැබුණොත්. හැබැයි අනිත් පැති ඊට පස්සේ කියන්නේ. එහෙම කෙනෙක් නොලැබුණොත් හොඩගලා වෙන්න කියනවා. දැන් අපි කරන්න හදන්නේ දෙවලට කියපු දෙයක්. එහෙම දෙයක් නොලැබුණොත් හොඩගලා වෙන්න කියන්නේ. තනි වෙන්න කියන්නේ. ඒකින් අනිත් අය එක තුල වාස කරන්න බෑ. දැන් අපි කරන්න යන්නේ පළවෙනියෙන්ම හොඩගලා වෙන්න යනවා. ඒ කියන්නේ මුල මූලික දෙයක් තියෙද්දි තමයි පළවෙනි දේ උඩ කරලා යන්නේ. එහෙම එහෙම කරනවා නම් එතන ඇත්තටම ධර්මයේ උපගතියක් නැහැ. සත්පුරුෂ ගතියක් නැහැ. අවංක ගතියක් නැහැ. සත්‍යවාදී ගතියක් නැහැ. සත්‍යවාදී ගතියක් අවංක ගතියක් සත්පුරුෂ ගතියක් තියෙනවා නම් එහෙම ලැබෙද්දී කවදාවත් ගහලා පැන්නුවත් යන්නේ නැහැ කියනවා. ඒකත් දේශනාවේ තියෙනවා. ගහලා පැන්නුවත් යම් කෙනෙක් ඇසුරු කරද්දී තමන්ට ධර්මය ලැබෙනවා නම් තමන්ට උපකාරයක් ලැබෙනවා නම් ඔයා මං පස්සෙන් ඉන්න එපා මට මගේ ගෝලයක් හැටියට එන්න එපා මාව ඇසුරු කරන්න එපා කියලා කියද්දි පිටිපස්සෙන් යන්න කියනවා ගහලා පන්නන්න. එයි එච්චර වටිනාකමක් කියනවා. දැන් අද අපි එහෙම තියෙද්දි හොදකලා වෙන්න යනවනම් ගොඩාක් තියෙන එකක් තමයි තේරගාතාහම වර්ධියට අල්ලගෙන පැවිදි වෙච්ච ගමන් කැමැත්තක් තියෙනවා මොකද්ද? පැත්තකට ගිහිල්ලා භාවනා කරන්න. හුදකලාවේ. හැබැයි අර මූලික ටික කොහොමද විය යුත්තේ කියලා දන්නේ නැහැ. හොඳට තේරුම් ගන්න. හුදකලාව කියන්නේ වෙන් වෙලා යන එක. හුදකලාව අපිට ස්ථානයේදී කරන්න පුළුවන්. ඒ අවශ්‍යතාවයට හුදකලා වෙන්න පුළුවන්. ඒක අපි කවිද්ද මෝරන්න ඕනේ. අපි ධර්මයේ මෝරන්න ඕනේ. නිකම් මේක පාට හුදකලා වෙලා හරියන්නේ නැහැ ස්ථානයේදී. තනි වෙනවා කියන්නේ පැත්තකට යනවා කියන්නේ. ඒකේ අර්ථය නම් තියෙන්නේ. සැබෑවටම කල්යාණ මිත්‍රයන් නොලැබීම කියන කාරණාව. ඉතින් ඒක හොඳට තේරුම් ගන්න. දැන් ඔයාලා සූත්‍ර පාඩම් කරන්න මම ඔයාලට කියනවා. ඔයාලා පාඩම් කරද්දී මට පරණුති දෙන්න පුළුවන්ද? බෑනේ. ඒතකොට ඔයාලා පාඩම් දෙනකොට මම මේ පාඩම් ගන්න ඒ ටිකම පාඩම් කරන්න ඕන. එතකොට දැන් මටත් ඒ කරුණ ටික පාඩම් හිටිනවා. බලන්නකො ඒකෙම ඔයාලා නිසා මට ඒ ඒ කරුණින්ම මට යහපතක් වෙන්නේ. ඒ ධර්මයේ කතා කරන්න පුළුවන්. හිතන්න පුළුවන්. ඊළඟ සුහදශීලී අසුරක් ඇති කරගන්න පුළුවන්. මේ හැම දෙයක්ම ඇති කරගන්න පුළුවන්. ඒ නිසා ඔයාලටත් මටත් කියන්නේ මට වදයක් වෙන්නේ අර කියන්නේ වදයක් වෙන්නේ මේකට ප්‍රතිවිරුද්ධ යනකොට. ඔයාලටත් මටත් දෙපාර්ශ්වයට උපකාරයක් වෙනවා නම් ඒ උපකාරය ඇත්තට මේ ශාසනයේ අභිවෘද්ධිය දියුණුවක් කරා යන්න හේතු වෙනවා. ඉතින් ඒ නිසා ඒක හොඳට තේරුම් ගන්න මම බුදුරයන් වහන්සේ වෙනුවෙන් කැපවෙච්ච ජීවිතයක් ගත කරන ශාසනය වෙනුවෙන් බුදුරන් වහන්සේ මුල් කරගෙන පැවිදි වෙනවා කියන හිත අදිත්‍යාණය ඇති කරගන්න ඒ වගේම දැන් ඔයාලමයි ගුරුවරයා තෝරගන්නේ. මම ගුරුවරයාට අනුව ජීවිතය ගත කරනවා කියන අදිස්ථානය ඇති කරගන්න. එහෙම වුණොත් කවදාවත් පැවිදි ජීවිතේ වර්ධින්නේ නැහැ. ඔයාලා මොනවාරි අහන්න තියෙනවද නැහැ? මම මේ කරුණ ටික කිව්වේ ආදරෙන්මයි. මොකද හේතුව මේ තැති ගැනීම, බය සහ ඒක නැතිකරන්න ඔයාලට වෙච්ච වටිනාකම පැහැදිලි කරලා දෙන්න කියන මේ සියලුම කාරණා මුල් කරගෙනයි කිව්වේ.